අවසාන සමය තුල පවත්වන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක්. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන්නේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය දිගණ සුගත වංශ ස්වාමින් වහන්සේ. ධර්මදේශනාවේ කන්දවත්ත 179 වෙනි එක නිවසේ MRP ගුණකේක රාජපක්ෂ මහතා දැහැත්පත් පිළිගන්නවා ගරුතර මහා සංඝරත්නයට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටියා.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 දේශනා කොට වදාරන්ට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පළමුවෙනි සතිපට්ඨානය වන කායානුපස්සනා මාතෘකාවයි මේ පිළිවෙලින් දේශනා කරගෙන යන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මානුශාසනා මාලාවෙහි ප්‍රථම ධර්ම දේශනාව හැටියට අද දවසේදී අප විසින් මාතෘකා කරගන්නට යෙදුනේ. ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නම් ඕ නියංගමෙහි වැඩ වාසය කරන දවසකදී තමයි භික්ෂුන් වහන්සේලා අමතා මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කරන්නේ. පළමුවෙන්ම තථාගතයන් වහන්සේ මේ සතිපට්ඨාන ධර්මයන් වැඩිීමේ ප්‍රගුණ කිරීමේ ආනිසංස කතාවක් දේශනා කොට වදාරනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි මේ සියලුම සත්වයන්ගේ චිත්ත විසුද්ධිය සීල විසුද්ධිය, ඒ වගේම දිට්ඨි විසුද්ධිය, සංඛාවිතන විසුද්ධිය ආදී මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා ධර්මයන්ගෙන් චිත්තසංතානයන් පවිත්‍ර කරගෙන පිරිසුදු කරගෙන ඒ පරම පවිත්‍ර වූ නිර්වාණ ධාතුව කරා ගමන් කරන්නට යා යුතු එකම මාර්ගය සතිපට්ඨාන දේශනාව කියන එක බුදු පියාණන් වහන්සේ අනුශාසනා කොට වදාරනවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය ශෝකය සහ පරිදේවය ශෝකය කියලා කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් තම సంతානය තුළ නැගෙන මේ ශෝක ගින්න පරිදේව කියලා කියන්නේ ඒ ශෝකය උස්සන්න වීමෙන් අඬා වැළපෙමින් ශෝක වෙමින් කඳුළු සලමින් දෝර ගැලීම මේ ශෝකයයි පරිදේව කියන මේ මානසික දුම්නස සම්පූර්ණයෙන්ම නැති කරගන්නට ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කායික සහ මානසික දුක සම්පූර්ණ නැති කරගන්නට එකම මාර්ගය සතිපට්ඨාන සූත්‍ර දේශනාවයි. ඒ වගේම ඥායස්ස අධිගමාය ඥායස්ස අධිගමාය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන මේ මැදුම් පිළිවෙත ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කර ගැනීම පිණිස යායුතු මාර්ගය සතිපට්ඨාන ධර්මයයි. නිබ්බානස්ස සච්ච කිරියාය උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම දක්වා පිහිටවන මාර්ගය සතිපට්ඨාන මාර්ගයයි. එහෙමනම් තථාගතයන් වහන්සේ මෙතනදී ආනිසංස හැටියට අපට පැහැදිලි කර දෙන්නේ සත්තාන විසුද්ධිය සියලු සත්වයන්ගේ විසුද්ධිය පිණිස ඒ වගේම ශෝක පරිද්දවාන සමතික්කමාය ශෝකයත් පරිදේවයත් තුනී කර ගැනීම පිණිස දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය කායික සහ මානසික දුක් නැති කර ගැනීම පිණිස ඒ වගේම ඥායස්ස අධිගමාය සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා සම්පිහාත ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මුදුන්පත් කර ගැනීම පිණිස ඒ වගේම නිබ්බානස්ස සත්‍ය කිරියාය උතුම් වූ ක්ලේශ පරිනිර්වාණය දක්වාම සර්ව ක්ලේශයාගේ නිදහස් වීම දක්වාම යායුතු මාර්ගයේ හැටියටයි මේ සතිපට්ඨාන ධර්ම දේශනා කරන්නේ එහෙමනම් බුදු පියාණන් වහන්සේ වදාරනවා එවැනි සතිපට්ඨාන ධර්ම හතරක් කායානුපස්සනාව වශයෙන්, ඒ වගේම වේදනානුපස්සනාව වශයෙන්, ඒ වගේම චිත්තානුපස්සනාව වශයෙන් සහ ධම්මානුපස්සනාව වශයෙන් මේ කායානුපස්සනා මාත්‍රිකාවයි අද දවසේදී ධර්මදේශනාවට මාත්‍රිකා කරගත්තේ. නමුත් මේ කායානුපස්සනා සතිපට්ඨාන ධර්මයේ තුල බුදු පියාණන් වහන්සේ භාවනා කර්මස්ථාන 14ක් පමණ විස්තර කරනවා. සමහර කර්මස්ථාන ඒකාන්තයෙන්ම සමත වශයෙන්, තවත් කර්මස්ථාන සමත විපස්සනා වශයෙන්, තවත් කර්මස්ථාන විදර්ශනා පාදක වශයෙන් තමයි මේ දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ ඒ එක සතිපට්ඨානයක් තුළ පිහිටි ඒ කමඨහණින් කමඨහනට ඒ සමත වාරයක් දේශනා කරලා විදර්ශනා වාරයක් දේශනා කරනවා. එහෙමනම් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අන්තර්ගතය ඊ타මත්ම ගැඹිරයි, පරම ගැඹිරයි. ඒ නිසා අපි කල් වේලා යවන්නේ නැතිව මේ සතිපට්ඨාන ධර්මයේ තුල කායානුපස්සනාව තුල පිහිටි භාවනා කර්මස්ථාන කීපයක් හෝ කාල වේලාවට අනුව අර්ථ විග්‍රහ කර ගැනීමයි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම බලමු බුදු පියාණන් වහන්සේ වදාරන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ආතාපි කෙලස්තවන වීර්යයෙන් යුක්ත වූ සතිමා සිහිය ඇති එහෙමනම් ඒ කෙලස්තවන වීර්ය සම්පජානෝ නුවණ ඇති සිහිය ඇති යම් කිසි යෝගාවචරයක ඉන්නවද එහෙමනම් උපදවාගත් පිහිටුවාගත් සිහිනුවන සහ කෙලස් තවන වීර්යය තිබෙන යෝගාවචරයා තමයි තමන්ගේ කය අනුව මනාව සිහිය පිහිටුවා ගනිමින් අනුපස්සනාව යෙදෙමින් අවිජ්ජා දෝමනස්සාන මේ අවිජ්ජාව දෝමනස් උපද්දවන මේ කාම ලෝකය රූප ලෝකය පංචස්කන්ධ ලෝකය සම්පූර්ණයෙන්ම නිදහස් කරන්නට පංචස්කන්ධ ලෝකයෙන් අත මිදෙන්නට මාර්ගය සොයා යන්නේ කියන එකයි අපි මෙතනදී තේරුම් ගත යුතු වන්නේ. එහෙමනම් මෙතනදී අපි තේරුම් කරගන්නට ඕනේ යම් කිසි කෙනෙකුට තමන්ගේ කය අනුව සිහිය පිහිටුවා ගන්නට නම් ඒ වගේම කය අනුව සිහිනුවන අවදි කරගන්න අවශ්‍ය නම් කෙලස් තවන වීර්ය අවශ්‍යයි. විශේෂයෙන්ම කෙලස් තවන වීර්යයක් අපේ ළඟ තියෙනවා නම් ඒ වගේම ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන විදිහට කෙලස් පවන වීරිය යම පටන් ගත්තා නම් ඒ වීරියම කරගෙන යමින් නිමාව දක්වාම ප්‍රතිඵල ළඟා කර ගැනීම දක්වාම උත්සාහවත් වෙනවා නම් අන්න එවැනි යෝගාවචරයකට පමණයි පුළුවන්නේ තමන්ගේ කය අනුව තමන්ට සිහිය පිහිටුවාගෙන කායානුපස්සනා සතිපට්ඨානය ප්‍රගුණ කරගන්නට දියුණු කරගන්නට එහෙමනම් බුදු පියාණන් වහන්සේ වදාරනවා මේ කායානුපස්සන සතිපට්ඨානේ පළවෙනි කර්මස්ථානයේ හැටියට ආනාපාන සති කර්මස්ථානේ. දැන් විශේෂයෙන් මේ යෝගාවචරයෙන් තේරුම් කරගන්නට ඕනේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළන මේ සමත කර්මස්ථාන විපස්සනා කර්මස්ථාන කියන මේ භාවනා මාර්ග දෙක තුල සමත වශයෙන් කර්මස්ථාන 40ක් ඒ වගේ විදර්ශනා වශයෙන් කර්මස්ථාන බොහෝමයක් දේශනා කොට වදාරන අනුපිළිවෙල විදර්ශනා ඥාන පිළිවෙලයි. විශේෂයෙන්ම මේ සමත කර්මස්ථාන කියන විට කර්මස්ථාන 40ක් කියවෙනවා. අනුස්සති කර්මස්ථාන, කසින කර්මස්ථාන, අසුභ කර්මස්ථාන, ඒ වගේම භ්‍රම විහාර කර්මස්ථාන, අරෝප ධාන කර්මස්ථාන, ආහාර පටික්කුල සංඥා සහ ධාතු මනසිකාර වශයෙන් මේ කර්මස්ථාන 40ම යෝගාවචරයන මුලින් ප්‍රගුණ කරගන්න බෑ. මේ යෝගාවචරයෙන් තෝරා ගන්නට ඕනේ තමන්ගේ චරිතයට සහ තමන්ගේ සාංශාරික පුරුදු වලට අනුව තමන්ට ගැළපෙන කමඨහන කුමක්ද කියලා. ඉතින් ලෞතර බුදු පියාණන් වහන්සේ නම් පරචිත්ත විඥාන ඥානය සමග එවන් බුද්ධ චක්සුවෙන් මේ ලෝකය බලා වදාරමින් ඒ ඒ යෝගාවචරයන්ට භාවනා යෝගීන්ට ගැළපෙන කර්මස්ථාන කියා දෙනවා ඔවුන්ගේ චරිත ලක්ෂණන ගැළපෙන විදිහට. නමුත් අද කාලේ වෙනකොට තමන්ගේ චරිත ලක්ෂණ අනුමාන වශයෙන් හරි තමන්ට තේරුම් කරගන්න පුළුවන් නම් තමන්ට වඩා ගන්න පුළුවන් නම් වටහා ගන්න පුළුවන් නම් අන්නේ වටහා ගැනීම නිසා තමයි තමන්ට ගැළපෙන කර්මස්ථානේ තෝරා දෙන්නේ. නමුත් පින්වතුන් මේ වර්තමාන කාලේ වෙනකොට මේ ජීවත් වෙන මනුස්ස ස්වභාවය නැත්නම් මනුස්ස වර්ගයා තුල නානාවිද ක්ලේශයන්ගේ උස්සන්නතාවයක් තිබෙනවා. මේ කෙලසුන්ගේ උස්සන්නතාවය කියනවා නම් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, මාන ඊර්ෂ්‍යා ආදී නානාවිද මේ ක්ලේශයන්ගෙන් නිතර නිතර දැවෙන ස්වභාවයක් තමයි අපේ సంతාන. මොකද හේතුව බුදු පියාණන් වහන්සේ වදාරන්නේ ආරි භූමියටපත් නොවුණු සෑම කෙනෙක්ම පුතුජන කියලයි. මේ පුතුජන කියන වචනේ තේරුම පුතු කෙලෙසේ ජනින්තීති පුතුජනා බහුල වශයෙන් කෙලෙස් උපද්දවන කෙලෙස් බෝ කරවන කෙලෙස් ඇසුරු කරන පුද්ගලයන් තමයි පුතුජන කියලා කියන්නේ. එහෙමනම් මේ පුතුජන කියන විට දිව්‍ය ලෝකෙින්ද පුළුවන්, බ්‍රහ්ම ලෝකෙින්ද පුළුවන්, විශේෂයෙන් මනුස්ස ලෝකෙින්දමයි. හැබැයි මේ දිව්‍ය ලෝකේ දෙවියන්ට වඩා, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට වඩා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිසයන් තුළ මේ පුහුදුන් ගතිය ඉතාමත් බහුලයි. විශේෂයෙන් මේ කාලපරාසය කියලා කියන්නේ මිනිස්යාගේ ආයස ගෙවි ගෙවි ගෙවි ගෙවි බහින කලාවක්නේ. මේ ක්ලේශයන්ගේ බහින නැත්නම් මිනිස්යාගේ ආයස ගෙවෙන කාලයේදී ක්ලේශයන්ගේ උස්සන්නතාවයක් තිබෙනවා. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම මේ රාග, ద్వේෂ, මෝහ කියන ක්ලේශයන්ගෙන් අපි නිතර නිතර දැවෙන්නේ, පිලිසෙන්නේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේගේ නොඑක් අනුශාසනාවන් ගලපා ගනිමින් මේ සමත කර්මස්ථාන ප්‍රගුණ කරන මේ යෝගාවචරයා තමන්ගේ ප්‍රධානතර මේ චරිත ලක්ෂණය නම් මේ කෙලසුන්ගේ ස්වභාවය තේරුම් අරගෙන මේ ක්ලේශයන් සංසිඳවා ගැනීමේ මාර්ගය තමයි සොයා ගන්නට ඕනේ. ඒ නිසා එදා බුදු පියාණන් වහන්සේ මේ ගිය සූත්‍ර දේශනාවේදී පැහැදිලි කර දෙන්නේ රාගස්ස පහනාය අසුභා භාවේ තබ්බා මේ රාග ලක්ෂණ රාග චරිත ඇලීම් බැඳීම් සහගත සිටිවිලි වලින් පිරිච්ච సంతාන තියෙනවා නම් ඒ වගේම රාගයෙන් නැඹුරු වෙච්ච, බර වෙච්ච సంతාන තියෙනවා නම්, එවැනි సంతාන තියෙන යෝගාවචරයන් මේ රාග ගින්න නිවා ගන්න සංසිඳවා ගන්නට අසුභා භාවේ තබ්බා අසුභ භාවනාව දියුණු කරගත යුතුයි. ඒ වගේම බුදු පියාණන් වහන්සේ වදාරනවා ව්‍යාපාදස පහනාය මෙත්තා භාවේ තබ්බා මේ ව්‍යාපාද කියලා කියන්නේ ද්වේෂය, ගැටීම, හැප්පීම, නුරුස්සන ගතිය, වෛරය මේ নানা ප්‍රකාර ආකාරයෙන් අපේ සිතේ මේ ද්වේෂයක්, පටිගයක් හටගන්නවා නම් මේ පටිග ලක්ෂණ බහුල වශයෙන් එනවා නම් නිතර නිතර කේන්ති ගන්නවා නම් මෙන්න මේ චරිත ලක්ෂණයේ තිබෙන යෝගාවචරයන්ට තමන්ගේ මේ ද්වේෂය සංසිඳවා ගැනීමට මෙත්තා භාවේ තබ්බා මෛත්‍රී භාවනා දියුණු කරගත යුතුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා විතක්කුපච්ඡේදාය ආනාපාන සති භාවේ තබ්බා. යම් කිසි කෙනෙකුගේ ජීවිතයක් විතරක බහුලයි. ඒ කියන්නේ එකම අරමුණේ එකම විදිහට ජීවත් වෙන්න බෑ. හිත වික්ෂිප්තයි. ඒ වගේම හිත මෝහයට බරයි. ඒ වගේම හිත උද්දච්චයට බරයි. මෙන්න මේ වගේ වික්ෂිප්ත මනසක් තියෙන යෝගාවචරයන්ට තමන්ගේ මේ වික්ෂිප්ත මනස සංසිඳවා ගැනීමට නම් ආනාපාන සති භාවේ තබ්බා ආනාපාන සති භාවනාව දියුණු කරගත යුතුයි. මෙන්න මේ න්‍යායට අනුව ඇතම් යෝගාවචරයන්ට పూర్ව ආචාර්යන් වහන්සේලා පෞරාණික භාවනා කර්මස්ථානාචාර්යන් වහන්සේලා පැහැදිලි කර දෙනවා මේ සමත භාවනාවට පිවිසීමේ දොරටු තුනක් හැටියට ඒ අපවත් වී වදාළ අපගේ ගුරු දේවෝත්තම නා වූනේ අරියදහම මහා ස්වාමීන් පාදෝත්තමයන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන් দমনය කරන්නේ මේ ආකාරයටයි. ඒ වගේම দমনය කරන උපදෙස් දුන්නේත් ඒ ආකාරයටයි. ඒ නිසා ඒ මාහිමියන් වහන්සේලා පවා අනුගමනය කරගත් මාර්ගයක් තමයි මෙන්න මේ මාර්ගය. එහෙමනම් දේශනාවට අනුව පැහැදිලි වෙනවා යම් කිසි කෙනෙකුට මේ සමත කර්මස්ථාන ප්‍රගුණ කරගන්නට නම් මේ සමත භාවනාවට පිවිසීමේ දොරටු තුනක් හැටියට එහෙමනම් ආනාපාන සති භාවනා කර්මස්ථානය ඒ වගේම පටික්කුල මානසිකාරෙන් අට්ටික සංඥාව සහ ඒ වගේ මෛත්‍රී කර්මස්ථානයි මෙන්න මේ කියන දරුණු තුලින් තමයි අපට පුළුවන්නේ මේ සමසතරිස් කර්මස්ථාන දියුණු කරගන්නට. එහෙමනම් මේ න්‍යායටත් අනුව සතිපට්ඨාන සූත්‍ර දේශනාවටත් අනුව පැහැදිලි වෙනවා මේ යෝගාවචරය පළමුවෙම පුහුණු වේතු භාවනා කර්මස්ථානයක් ආනාපාන සති කර්මස්ථානේ. මේ ආනාපාන සති භාවනා කර්මස්ථානය කියලා කියන්නේ පුදුමාකාර ආනිසංස ගෙන දෙන කර්මස්ථානයක්. මොකද හේතුව මේ ලෝකයේ වාසය කරා නම් යම්තා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ වාසය කරා නම් පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ඒ සියලුම උත්තමයන් වහන්සේලා අනිවාර්යෙන් පුරුදු කළ භාවනා කර්මස්ථානයක් මේ ආනාපාන සති කර්මස්ථානේ ඒ නිසා ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගන්නට ඒ බොමලහරා මාර පරාජය කරමින් ඒ බෝධිසම්භාර ධර්මයන් අදිෂ්ඨාන කරමින් සිට මහෝත්තමයන් වහන්සේලා පවා මූල කර්මස්ථානයේ හැටියට ආනාපාන සති භාවනාවයි පූර්වගාමි කරගන්නේ. එහෙමනම් මේ පූර්වගාමිනී ප්‍රතිපදාවක් හැටියටයි ආනාපාන සති භාවනා කර්මස්ථානය මහා පුරුෂයන් වහන්සේලා සතු කමඨහනක් හැටියටයි පැහැදිලි කරන්නේ. එහෙමනම් මේ මහා පුරුෂයන් වහන්සේලා භාවිතා කළ මේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ කිසිම ಜಾති ભેදයකින් කුල ભેදයකින් ආගම් ભેදයකින් පන්ති ભેදයකින් තොරව සියලුම සත්වයන්ට අනුගමනය කරන්න පුළුවන් කර්මස්ථානය. විශේෂයෙන්ම ත්‍රි හේතු ගොප්පත්තියක් ලබාගත් අංග විකල මන්ද බුද්ධික බවක් නැති අඳකොළ බිහිදි බවක් නැති වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක් ලබාගත් මනුස්සයාට මේ ආනාපානසති කර්මස්ථානෙ දිනු කරගන්න පුළුවන්. ඒ වගේම කුඩා කාලයේ පවා මේ භාවනා කර්මස්ථානේ ප්‍රගුණ කරගන්න යෝගාවචර කුංචි දරුවන්ට පවා තමන්ගේ මේ මතක ශක්තිය ධාරණ ඇති කරගන්න පුළුවන්. ඒ වගේ නිතරම යෝනිසෝ මනසිකාර අවදීන් පිහිටුවා ගන්න පුළුවන්. මේ වගේ මහා බල සම්පන්න ආනිසංස ගෙනදෙන කර්මස්ථානයක් තමයි ආනාපාන සති කර්මස්ථානේ. එහෙමනම් මේ දේශනාවට අනුව පැහැදිලි කරගනිමු. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ශාසනයේ සසුන්ගත යෝගාවචරය ගත්තහම අනඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ආරණ්‍ය සේනාසනයකට හරි ගහක් මුලකට හරි විවේක ස්ථානයකට ගමන් කරලා පල්ලංකම් ආභුජිත්වා උජුංඛායන් පනිදාය බද්ධ පරියන්කෙන් වාඩි වෙලා තමන්ගේ උඩුකය ඍජුව තබාගෙන භාවනා කර්මස්ථානයට අනුරූපව තමන් ඉන්නට ඕනේ. එහෙමනම් අර ආනාපානසති භාවනාව දියුණු කරගන යෝගාවචරය පළමුවෙන්ම තමන් වාඩි වීමේ ඉරියව්ව අනුගමනය කළ යුතුයි. මොකද භාවනාවට ගැළපෙන ඉරියව් හතරක් තිබෙනවානේ. සක්මන තිබෙනවා, ඒ වගේ සිටගෙන පුළුවන්, වැතිරිලා පුළුවන්. නමුත් මේ ඉරියව් හතරෙන් වාඩි වී ප්‍රගුණ කරගන්න භාවනාවයි මුලින්ම ආධුනික යෝගාවචරයන්ට ඉතා බලවත් පිහිටක් වෙන්නේ. ඒක නිසා තමයි මේ ආනාපාන සති කර්මස්ථානයේදී නිසීදති කියන වචන උගන්වන්නේ. එහෙනම් පළමුවෙන් අපි වාඩි වීම පුරුදු කරන්න ඕනේ. එහෙමනම් වාඩි වීමේදී බද්ධ පරියංකෙන් වාඩි වීම, අර්ධ පරියංකෙන් වාඩි වීම, ඔක්කොටකින් වාඩි වීම ආදී නොයෙක් ක්‍රමවලට අද බොහෝ දෙනා පුරුදු වෙනවා මේ වාඩි වීම ඉරියව්ව. ඒ නිසා තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී අවධාරණය කරන්නේ පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය කියලා. එහෙනම් බද්ද පරියංකෙන් වාඩි වෙන්න තමන්ගේ උඩුකය ඍජුව තබා ගන්න. මෙන්න මේක අවධාරණය කරනවා. ඒ අවධාරණයෙන් පස්සේ මේ භාවනා උපදේශනත භාවනා කමඨහනට ස්ථානය පැහැදිලි කර දෙන පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්වා. අන්න පරිමුඛයෙහි සිහිය පිහිටුවා ගන්න කියනවා. මේ පරිමුඛ කියන වචනය දෝලණය වන අර්ථයක් අද බොහෝ දෙනා නොඑක් නොඑක් තැන්වල මේ පරිමුඛ කියන වචනේ තෝරා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විභංග ප්‍රකරණේ සතිපට්ඨාන විභංග දේශනාවේදී මේ පරිමුඛ කියන වචනේ බොහොම ලස්සනට පැහැදිලි කර දෙනවා. ඒ වගේම නැත්නම් අට කතාවලත් පැහැදිලි කර දෙනවා. පටිසම්භිදා මග්ග පාළි ඉස්තර වෙනවා. පරිමුඛ කියලා කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා. නාසිකා අග හෝ මුඛ නිමිත්ත තුල සිහිය පිහිටුවා ගන්නට. දැන් මොක නිමිත්ත කියන එක තෝරා දෙනවා උත්තර ඔට්ටස මජ්ජපදේශෝ උඩුතලේ මැද ප්‍රදේශය තමයි මුඛ නිමිත්ත කියලා කියන්නේ. එහෙමනම් මේ යෝගාවචරයා ආනාපානසති කර්මස්ථානේ දිනු කරගන්න කැමති නම් ඒ නාසිකා අගත් උඩුතලක් කියන මේ ප්‍රදේශය තුල තමයි Taman සිහිය පිහිටුවා ගන්න සතිය උපට්ඨ පෙත්වා සිහිය පිහිටුවා ගන්න. එහෙමනම් ආනාපාන සති කියලා කියන්නේ ආන සති අපාන සති හුස්ම ගැනීමේ සිහිය, හුස්ම හෙලීමේ සිහිය. එහෙමනම් මේ යෝගාවචරයාගේ මූල කර්මස්ථානය පැහැදිලි කර දෙන තථාගතයන් වහන්සේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. එහෙමනම් මේ නාසිකා අගත් උඩුතලස් කියන මේ ප්‍රදේශය තුල සිහිය පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගන්නට සිහියෙන් හුස්ම හෙලන්නට. එහෙමනම් මේ හුස්ම ගැනීම හුස්ම හෙලීම තමයි මූල කර්මස්ථානය. මේක තමයි ආනාපාන සති කර්මස්ථානය කියලා කියන්නේ. එහෙමනම් යම්කිසි යෝගාවචරයේක් මේ නාසිකා අග සිය පිහිටුවාගෙන ස්වභාවික හුස්ම රැල්ලයි අනුගමනය කරන්නේ. Taman ඕමනාවෙන් හුස්ම ගන්නෙ නෑ, ඕමනාවෙන් හුස්ම පාලනය කරන්නේ නෑ, ඒ වගේ හුස්ම රැල්ල පිටුපස්සේ ගමන් කරන්නේ නෑ. Taman අදිෂ්ඨාන කරගන්නට ඕනේ මම ජීවත් වෙන්නේ නාසිකා අගත් උඩුතලත් කියන මේ ප්‍රදේශයේ විතරයි. එතනින් එහාට මට ලෝකයක් නෑ. මගේ ලෝකය, මගේ ජීවිතය, මගේ පැවැත්ම, මගේ සිත පවතින මෙන්න මේ ප්‍රදේශ විතරයි කියලා හිත තියාගෙන සම්පූර්ණ තමන්ගේ ශරීරය අමතක කරන්නට ඕනේ. තමන් වාඩිලා ඉන්න තැන අමතක කරන්නට ඕනේ. තමන් ඉන්න ප්‍රදේශය අමතක කරන්නට ඕනේ. මම කියන මේ මමත්වය අමතක කරන්නට ඕනේ. මගේ කියන මේ මම ආයින අමතක කරන්නට ඕනේ. මගේ ආත්මගේ මේ දෘෂ්ටි අමතක කරන්නට ඕනේ. අර තණ්හා වශයෙන්, දිට්ඨි වශයෙන්, ඒ වගේ මාන වශයෙන් ග්‍රහණය කරගත්ත මේ සම්පූර්ණම ක්ලේශයන් යටපත් වන හැටියට තමන්ගේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එසේ සිහිය පිහිටුවා ගන්නා ගමන් මේ යෝගාවචරයා මේ ආනාපාන සති හුස්ම රැල්ලත් එක්ක ඉන්ද්‍රිය ධර්ම සහ බොජ්ජංග ධර්ම සම කර ගන්නට ඕනේ. මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය සහ ආදී ඉන්ද්‍රිය ධර්මයන්. එහෙමනම් මේ ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනවා නම් පළමුවෙන්ම අපේ ළඟ තිබෙනුණු ශ්‍රද්ධා ඉන්ද්‍රිය. මේ ශ්‍රද්ධාව. තෙරුවන් කෙරෙහි දක්වන පැහැදීම සේම මේ භාවනා කර්මස්ථානය ගැන පැහැදීමක් තිබෙනට ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කර බුද්ධ වචනයක්. බුද්ධ කමඨහනක්. ඒ වගේම ආචාර්යන් වහන්සේලා පුරුදු කරගත් කමඨහනක්. ඒ වගේම මේ කමඨාන ප්‍රගුණ කරලා ධ්‍යාන උපදවාගත් උත්තමයන් වහන්සේලා අද අද කාලෙත් බොහෝමයක් වැඩ ඉන්නවා. ඒ වගේම මේ ආචාර්යන් වහන්සේලාව මේ පුහුණු කරන්නේ අධ්‍යක්ෂින් සහිතයි. ඒක නිසා මේ භාවනා කමඨාන කියලා දෙන ගුරුවරයා ගැනත් බුද්ධ දේශනාව ගැනත් අපේ පිළිගැනීම විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමනම් යම්කිසි කෙනෙක් තුළ මේ කමඨාන ගැන විශ්වාසයක් නැත්නම් ගුරුවරයා ගැන විශ්වාසයක් නැත්නම් එතනින්ම භාවනාව වැටෙනවා භාවනාව දියුණු කරගන්න බෑ. එහෙමනම් පළමුවෙන්ම කළ යුතු වන්නේ මොකද්ද? තමන් මේ භාවනා කමඨහනත් එක්ක තමන්ගේ ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්නට ඕනේ. ඊළඟ වීරීන්ද්‍රිය. මේ විරිය කියලා කියන උත්සාහය. දැන් විශේෂයෙන්ම මේ භාවනා අරමුණේ තමන් ඉන්න ගමන් තමන් උත්සාහයෙන් මේ භාවනා අරමුණ රැක ගන්නට ඕනේ. වීරියෙන් රැක ගන්නට ඕනේ. කුමක් නිසාද? අර නූපන්නාව අකුසලයන් නූපදින ආකාරයට ඉපදලා තිබෙන මේ අකුසලයන් ප්‍රහාණය වෙලා යන ආකාරයට කිසිම හේතුවක් නිසා নানা ප්‍රකාර මේ නාමක ක්ලේශ විතර්කයන් ඒව নানা ප්‍රකාර සිටිවිලි ඇවිදින් මේ භාවනා කමඨානෙ හිත ගැළවිලා යන්න නොදී මේ හිත ආරක්ෂා කරගන්නට උත්සාහයෙන් නොයෙක් නොයෙක් විතරකයන්ට නොදී මෙන්න මේක තමයි වීර්යය කියලා කියන්නේ. එහෙමනම් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රියයි වීරේන්ද්‍රිය ශක්තිමත් කරගෙන භාවනා කමඨානෙ හිත තියාගෙන ඉන්නකොට අන්න සිහියෙන් හිත තියාගන්නවා. දැන් සිහිය කියලා කියන්නේ තමන් භාවනා කමඨාන ඉන්නවා කියන සිහිය. තමන් භාවනා කරනවා කියන සිහිය. තමන් ආනාපාන සති භාවනාව යෙදෙනවා කියන සිහිය. ආස්වාස කරනවා කියන සිහිය, ප්‍රස්වාස කරනවා කියන සිහිය, මෙන්න මේ සිහියයි මෙතන වැදගත් වෙන්නේ. සමහරක් වෙලාවට භාවනාවට වාඩි වෙනවා හිත නොයෙක් නොයෙක් අරමුණු කරා ගමන් කරනවා අන්න සිහිය දුර්වල නිසා සතිය දුර්වල නිසා අපි සතිය ශක්තිමත් කරගන්නට භාවනා අරමුණත් එක්ක අන්න ඒ වෙලාවේ තමයි සතිේන්ද්‍රිය බලවත් වෙන්නේ එහෙමනම් මේ සතිේන්ද්‍රිය බලවත් වෙනකොට අන්න ක්‍රමක්‍රමයෙන් විනාඩියක් දෙකක් පහක් 10ක් 15ක් 20ක් Taman කැමති වෙලාවක් මේ භාවනා කමඨහණිම හිත සමාධිගත කරන්න පුළුවන්. මේ සමාධිගත කරන වෙලාවේදී ප්‍රඥාව බලවත් වෙනවා. මොකද හේතුව මේ ප්‍රඥාව නුවණින් කල්පනා කරනවා ආස්වාස කරනවා නම් ආස්වාස කරනවා කියතන මිසක් ප්‍රස්වාස ගැන හිතන්නේ නැහැ. ප්‍රස්වාස කරන වෙලාවේ ප්‍රස්වාස ගැන හිතන මිසක් ආස්වාස කරන්නේ නැහැ. එහෙමනම් මේ යෝගාවචරයා අර නාසිකාක සිය පිහිටුවාගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් සම කරගෙන ක්ලේශයන්ට නොදී භාවනා අරමුණේම හිතමනා පිහිටුවා ගන්නවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් සම කරගනිමින් ඊටමත් බලවත්සේ මේ කමඨාන යෙදෙනකොට තමයි සත්‍ය බොජ්ජංග ධර්මයන් ඊටමත් හොඳින් බලවත් වෙන්නේ. දැන් බලන්න සති සම්බොජ්ජංගේ බලවත් වෙන්න බලවත් වෙන්න හිත තැම්පත් වෙනවා. ඒ වගේ සතියත් එක්ක ධම්මවිචය යෙදෙනකොට ධම්මවිචය කියන්නේ ප්‍රඥාවනේ. අන ප්‍රඥාවෙන් නුවණින් යුක්ත සිහිනුවණින් යුක්තව භාවනා කමටහන ඉන්නකොට අන භාවනා කමටහන වැළෙනවා. එනම් උත්සාහයෙන් ඌමනාවෙන් කැපවීමෙන් අර ක්ලේශයන්ෙන් නොදී මේ අරමුණ රැකගෙන ඉන්නකොට අන්න වීර්යය වැඩෙනවා. අන්න බලන්න එහෙනම් මේ සතියයි නුවණයි වීර්යයයි කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම තුන ශක්තිමත් කරගෙන මේ තුනෙන් මේ භාවනා අරමුණේ හිත මනා පිහිටුවාගෙන විනාඩියක් 5ක් 10ක් ඉන්නකොට Tamanට පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා. කයට ප්‍රීතිය දැනෙනවා, හිතට ප්‍රීතිය දැනෙනවා. Tamanට ඉන්න තැන තේරෙන්නේ නැහැ. පුදුමාකාර ප්‍රීතියක්. මේ ප්‍රීතිය වැඩුණු කුමක් නිසාද? මේ භාවනා කමඨහන තුළ සිහියයි නුවණයි වීර්යයයි සමසේ පිහිටුවා ගැනීම නිසා නේද? එසේ පිහිටුවා ගන්නා ගමන් මේ යෝගාවචරය තවදුරටත් මේ භාවනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ඉදිරියට පියමන් කරන ගමන් ඉදිරියට පියමන් කරගෙන යන අවස්ථාවේදී අර ප්‍රීතිය බලවත් වීමේ පුදුමාකාර චිත්ත පස්සද්ධියක් ලැබෙනවා මේ සිතේ සැහැල්ලු බව ඒ වගේම චෛතසිකයන් සැහැල්ලු බවත් එක්ක මේ රූපකය සැහැල්ලු බව ලැබෙනවා හරි රහසේ පාවෙන්නා වගේ පුදුමාකාර සැහැල්ලුවක් තේරෙනවා. Tamanට ඉන්න තැන Tamanට තේරෙන්නේ නැහැ. පැයක් දෙකක් වාඩිලට වාඩි වෙලා හිටියත් Tamanට වේදනාවක් තේරෙන්නේ නැහැ. කිසිම සංඥාවක් තේරෙන්නේ නැහැ. අන්න බලන්න පස්සාදිය බලවත් වෙන හැටි. මේ පස්සාදිය බලවත් වෙනකොට අන්න චිත්ත ඒකාග්‍රතාවය සමාධිය බලවත් වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි යෝගාවචරයා මේ ආනාපානසති භාවනාවෙන් අර පරිකර්ම සමාධි ඉක්මවාගෙන උපචාර සමාධි දක්වා හිත ගමන් කරමින් ඒ උපචාර සමාධිය බලවත් වෙනකොට තමයි අර්පණා සමාධියේ මේ ධ්‍යාන සමාධි දක්වා හිත වඩා ගන්න හිත ප්‍රගුණ කරගන්නේ. ඉතින් මේ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න උපේක්ෂා වෙනවා. කිසිම ආකාරයක සමාධියට ඇලෙන්නේ නැහැ සමාධියට ගැටෙන්නේ නැහැ මධ්‍යස්ත වෙනවා මධ්‍යස්ථ ආකාරයෙන් මේ සමාධිය රැකගෙන ඉදිරියට ගමන් කරනවා අනුපේක්ෂාවේ එහෙමනම් මේ යෝගාවචරයා මේ හුස්ම රැල්ලත් එක්ක ඉන්ද්‍රිය ධර්ම සහ බොජ්ජංග ධර්ම සම කරගැනීමෙන් භාවනා යෙදෙනවා නම් භාවනාව ප්‍රගුණ කරගන්නවා නම් අන්න ආනාපානසති භාවනාව ඊ타ත්ම හොඳින් ප්‍රකට වෙනවා දියුණු වෙනවා ආලෝකමත් වෙනවා අර බලන්න තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව සරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කර දෙනවා පටිසම්භිදා මග්ග පාළි ආනාපාන සති කතා කියන මේ මාතෘකාවන් යටතේ ඊටමත් වැදගත් උපදේශ මාලාවක්. නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මනා ඒක චිත්තස්ස අජානතෝ තයෝ ධම්මේ භාවනා න උපලබ්ධති. බොහොම වැදගත් අර්ථයක් කියවෙන්නේ. නිමිත්තත් ආස්වාස පස්සාස කියන මේ අරමුණු ඒ අරමුණු එකක් නෙවෙයි අරමුණු තුනක් වශයෙන් යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගන්නේ නැත්නම් වටහා ගන්නේ නැත්නම් ප්‍රගුණ කරගන්නේ නැත්නම් භාවනා න උපලබ්ධති භාවනාව දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි කල යුත්තේ කුමක්ද? නිමිත්තං අස්වාස පස්වාසා නිමිත්තත් ආස්වාස ප්‍රස්වාසය. නිමිත්ත කියලා කියන්නේ හුස්ම රැල්ල වදින තැන. මේ සමහරක් වෙලාවට සති නිමිත්ත කියලා සමහරක් අය තෝරා දෙනවා. එහෙමනම් මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටුවාගෙන සති නිමිත්ත කියනවා. ඒව හුස්ම රැල්ල වදින තැන සිහිය පිහිටුවාගෙන සති නිමිත්ත කියලා කියනවා. කොහොම නමුත් මේ සති නිමිත්ත ඉතාමත්ම හොඳින් පිහිටුවාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස තමයි නිවැරදිව තේරෙනවා. එහෙමනම් පජානතෝ තයෝ ධම්මේ මේ කියන ධර්මතා තුන තුනක් හැටියට හොඳින් තේරුම් ගන්නවා නම් එහෙනම් එක සිතකට පමණක් අරමුණු වෙනවා නෙමෙයි ආස්වාස කියන එක සිතක් ප්‍රස්වාස කියන එක සිතක් හුස්ම රැල්ල වදිනවා කියලා තේරුම් ගන්න තව සිතක්. මේ සිත් තුනක් වශයෙන් තේරුම් ගන්නවා නම් භාවනා උපලබ්ධති ඒ යෝගාවචරය තුල මේ ආනාපාන සති භාවනාව දියුණු වෙනවා එහෙමනම් මේ ආනාපාන සති භාවනා කර්මස්ථානේ දියුණු කරගන්නට උත්සාහවත් වෙනවා නම් අපි අනු අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු පිළිවෙලක් තිබෙනවා ආනාපාන සති යස්ස පරිපූර්ණා සුභාවිතා අනුපොබ්බං පරිචිතා යථා බුද්දේන දේශිතා යථා බුද්ධේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් ආකාරයක් තියෙනවද මේ ආනාපාන සති භාවනාව ගැන අන්න ඒ ආකාරයටම අනුපුග්ගම් ಪರಿචිතා අනුපිළිවෙලින් පුහුණු වෙනවා ප්‍රගුණ කරගන්නවා එහෙමනම් මේ අනුපිළිවෙලින් පුහුණු වෙනවා මේ ආනාපාන සතිය තමන්ගේ సంతාන තුල ਸਰව සම්පූර්ණ වෙනකන් ඒ කියන්නේ ඒ පරිකාරම සමාධි උපචාර සමාධි ප්‍රථම ධ්‍යාන ဒုတိ ය ධ්‍යාන තතිය ධ්‍යාන චතුත්ථ ධ්‍යාන දක්වා මේ හිත වැඩෙන ආකාරයට ප්‍රගුණ කරගන්නවා එසේ ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන මේ යෝගාවචරය ගමන් කරනකොට මොකද වෙන්නේ මේ සෝ ඉමං ලෝකං පබහසේති අබ්බාමුත්තෝ චන්දිමා අර වලා ගැබෙන් මිදුන පූර්ණ සඳ මණ්ඩල ආලෝකමත් තමයි ලෝකයේ විශ්ව ආලෝකමත් කරන්නාසේ මේ බුද්ධ ශාසනය පිහිට ආධාර කරගෙන සසුන් ගුණ වඩන යෝගාවචරයක් නම් ගෘහස්ත ජීවිතය ගත කරන යෝගාවචරයෙක් නම් සෝ ඉමං ලෝකම් පභාසේති මේ ලෝකයම ආලෝකමත් කරන්නට සමර්ථ වෙනවා කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ අනුපිළිවෙලටයි අපි මේ ආනාපාන සති භාවනා ප්‍රගුණ කරන්නට ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් තථාගත ශ්‍රේ සද්ධර්මයේ ජීවමානයි. එහෙමනම් අපට ශාස්ත්‍රීය කෘත්‍යය වන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ දේශනාවේ. එහෙමනම් මේ දේශනාව තුළ පිහිටාගෙන අපි භාවනා ප්‍රගුණ කරගන්නවා මිස තම තමන්ගේ අත්නෝමතික අදහස් ඉදිරිපත් කරලා ඒ වගේම පුද්ගලික අදහස් ඉදිරිපත් කරමින් ධර්මයට විනීර නොගැලපෙන ආකාරයෙන් කමඨහන් දේශනා කරමින් අනිත් අය නොමග යන කාලයක් තමයි මේ කාලය. ඒ වගේම තමනුත් නොමග යමින් බොහෝ දෙනෙක් නොමග හසුරවනවා. ඒ වගේ නොමකට හරවනවා. ඒක නිසා අපට පිළිගන්න තිබෙන පින්වතුනි තම තමන්ගේ මත නෙමෙයි තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ. ඒ වගේම බුද්ධ වචනේ අනුරූපයෝගිය අර්ථ කතාව. ඒ වගේම අර්ථ කතාව තුළ පිහිටාගෙන විග්‍රහ කරගත ටීකා අර්ථය. එහෙමනම් පෙළ අටුවා ටීකා කියන මේ ග්‍රන්ථයන්ට අනුරූපව ඒ වගේම පෞරාණික ආචාර්යන් වහන්සේලා අනුගමනය කරගත්ත ඒ සමත විපස්සනා භාවනා ගුණපිලිවෙතයි ඒවා තුලතුලත් වෙන්නේ ඒවා නිවැරදිව ඉගෙනගෙන නිවැරදිව දරාගෙන නිවැරදිව පුහුණුව ලබලා අධ්‍යක්ීන් සහිතවම මේ භාවනා මාර්ගයට පිවිසලා සෝ ඉමං ලෝකම් පභාසේති මේ ලෝකයම ආලෝකමත් කරන්ට සමර්ථ වෙනවා කියන එකයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ අනුපිළිවෙලටයි අපි මේ ආනාපාන සති භාවනා ප්‍රගුණ කරන්නට ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් තථාගත ශ්‍රේ සද්ධර්මයේ ජීවමානයි. එහෙමනම් අපට ශාස්ත්‍රීය කෘත්‍ය වන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ දේශනාවේ. එහෙමනම් මේ දේශනාව තුළ පිහිටාගෙන අපි භාවනා ප්‍රගුණ කරගන්නවා මිස තම තමන්ගේ අත්නෝමතික අදහස් ඉදිරිපත් කරලා ඒ වගේම පුද්ගලික අදහස් ඉදිරිපත් කරමින් ධර්මයට විනයට නොගැලපෙන ආකාරයෙන් කමඨහන් දේශනා කරමින් අනිත් අය නොමග යන කාලයක් තමයි මේ කාලේ. ඒ වගේම තමනුත් නොමග යමින් බොහෝ දෙනෙක් නොමග හසුරවනවා. ඒ වගේම නොමකට හරවනවා. ඒක නිසා අපට පිළිගන්න තිබෙන පින්වතුනි තම තමන්ගේ මත නෙමෙයි තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ. ඒ වගේම බුද්ධ වචනට අනුරූපවගේ අර්ථ කතාව. ඒ වගේම අර්ථ කතාව තුළ පිහිටාගෙන විග්‍රහ කරගත ටීකාර්ථය. එහෙමනම් පෙළ අටුවා ටීකා කියන මේ ග්‍රන්ථයන්ට අනුරූපව ඒ වගේම පෞරාණික ආචාර්යන් වහන්සේලා අනුගමනය කරගත්ත ඒ සමත විපස්සනා භාවනා ගුණපිලිවෙතයි ඒවා තුලතුලත් වෙන්නේ ඒවා නිවැරදිව ඉගෙනගෙන නිවැරදිව දරාගෙන නිවැරදිව පුහුණුව ලබලා අත්දැකීම් සහිතවම මේ භාවනා මාර්ගයට පිවිසලා උපදෙස් ලබා දෙනවා මේ බුද්ධ ශාසනයේ පුදුමාකාර ආලෝකයක් වෙනවා දැන් අද කාලේ ගත්තාම මේ ආනාපාන සති කමඨහන නමුත් එක එක ආකාරයෙන් විග්‍රහ කර දෙනවා. නමුත් පින්වතුනි මේ තුල අර්ථ විග්‍රහයන් තිබෙන්න පුළුවන් ඒවා අපි නුවණින් කල්පනා කරන්න මේ විස්තර කරන දේශනාවන් බුද්ධ දේශනාවට ගැළපෙනවද නැද්ද කියලා. Taman ගැළපෙන්නේ නැත්නම් මොන අත්දැකීමක් වුණත් ආවත් ඒවා ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඒ කියන්නේ මොකද යම්කිසි අත්දැකීමක් Taman ලැබෙනවා නම් භාවනාවෙන් ඒ සියල්ල බුද්ධ දේශනාවට ගැළපෙන්නට ඕනේ. ඒ බුද්ධ දේශනාවට ගැළපෙන්නේ නැති අත්දැකීමක් Tamanට එනවා නම් ඒ දේ බැහැර කළ යුතු දෙයක් කියන එකයි ඒ අටුවා සහ ටීකා කතාවලදී අර්ථ විග්‍රහ කරන්නේ. එහෙමනම් තථාගතයන් වහන්සේ වදාරන මේ ආනාපාන සති භාවනා කර්මස්ථානය දියුණු කරගන්න යෝගාවචරයා තවදුරටත් කල්පනා කරන්න ඕන තවත් විශේෂණක් තිබෙනවා. මොකද හේතුව මේ ආනාපාන සති දියුණු කරන්න බෑ හැමෝටම. ඉතින් මොකද හැමෝටම දියුණු කරන්න බෑ කියලා කියන්නේ ඒ වාට සුදුසු චරිත ලක්ෂණ තිබෙනවා. ඒ වගේම සුදුසු ගුණ ධර්ම තිබෙන්නට ඕනේ. ඒ බව ආනාපාන සති සූත්‍ර දේශනාවේදී මජ්ක්‍ධිම නිකාය පැහැදිලි කරන්නේ න භික්ඛවේ මුට්ඨා සතිස්ස අසම්පජානස්ස ආනාපාන සතින් වදාමි භික්ඛවේ මහණෙනි මුට්ඨා සතිස්ස සිහිය නැති අසම්පජානස්ස නුවණ නැති එවගේ සිහි නුවණ දුර්වල වෙච්ච යෝගාවචරයන්ට ආනාපාන සතින් න වදාමි ආනාපාන සතිය මම දේශනා කරන්නේ නැහැ එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සිහිය සහ නුවණ ඊ타මත්ම දුර්වල යෝගාවචරයක් ඉන්නවා නම් දෙහේතුක ප්‍රතිසන්දි වෙන්න පුළුවන් අහේතුක ප්‍රතිසන්දි වෙන්න පුළුවන් මේ ප්‍රතිසන්දි ලබාගත් අය ඉන්නවා නම් එවැනි අයට ආනාපාන සති කොහොමවත් දියුණු කරගන්න බෑ නමුත් Tamange මේ චරිත ලක්ෂණයන් අනුව Tamange හිත වික්ෂිප්ත වෙනවා නම් ඒ විතරක බහුල වෙනවා නම් අන්නේ විතර්ක බහුල චරිතයේට විතර්ක සංසිඳවා ගන්නට මේ ආනාපාන සති මහ රුකුලක් වෙනවා ඒ තුල සිහිය සහ නුවණ ශක්තිමත්ව පිහිටුවා ගත්තොත් පමණයි මේ ආනාපාන සතිය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙමනම් මේ යෝගාවචරයා අර නාසිකා අග සිහිය පිහිටුවාගෙන ඉන්න ගමන් ආස්වාස ප්‍රස්වාස හොඳින් Tamanට වැටහෙනවා නම් හුස්ම රැල්ල හිත තියාගෙන ඒ තුල සිහිය පිහිටුවා ගන්නට ඇතම් යෝගාවචරයන්ට මේ හුස්ම ගමන් කරන ගමන් හුස්ම වදින තනක් තේරෙනවා. ඒ වදින තනක් තේරෙනවා නම් විතරක් ඒ වදින තන හිත පිහිටුවා ගන්න. ඒ වදින තන සිහිය පිහිටුවාගෙන ආස්වාස් ප්‍රස්වාස් මෙනෙහි කරන්න. හැබැයි මතක තියාගත යුතු කාරණාවක් තිබෙනවා. කිසිම හේතුවක් නිසා තමන් උවමනාවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම ස්වභාවිකව වැඩෙන්න දෙන්නට ඕනේ. ඒ වගේම ස්වභාවික හුස්ම රැල්ලත් එක්ක මේක දිනු වෙන්නේ ස්වභාවිකවයි ප්‍රගුණ කරගන්නට ඕනේ. ඉතින් ඇතම් යෝගාවචරයන් මේ ස්වභාවික හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාසයෙන් ඉන්නකොට අර මුලින් මුලින් ප්‍රකට වෙච්ච ඕලාරික හුස්ම රැල්ල ක්‍රමක්‍රමයෙන් සියුම් වෙන්න පටන් ගන්නවා සංසිඳෙන්න පටන් ගන්නවා තැම්පත් වෙන්න පටන් ගන්නවා මේ සංසිඳීමත් එක්කම විශාල පැතිරිච්ච ආලෝක ධාරා පහළ වෙනවා මේ ආලෝක ධාරා පහළ වෙනකොට මේවා සමාධි නිමිති කියලා ප්‍රතිභාග නිමිති කියලා සමහරක් වෙලා රැවටෙන්න පුළුවන් එහෙම නෙමෙයි පින්වතුනි ඒවා ඉදින් ප්‍රඥා ලෝකයේ මොකද හේතු භාවනා කමඨහන හිත පිහිටුවාගෙන ඉන්නකොට අපේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී යෝගාවචරයන් තුල ප්‍රඥාව ස්වභාවයෙන් පිහිටා තිබෙන නිසා ඒ ප්‍රඥා ලෝකයේ තමයි පැතිරිච්ච ආලෝකයක් විදිහට තමන් ඉස්සර වැටෙන්නේ තමන්ට ප්‍රකට වෙන්නේ තමන්ට පෙනෙන්න පටන් ගන්න. ඒ ප්‍රඥා ලෝකය විහිදුනාට පස්සේ තමයි සමාධි නිමිත්ත හටගන්නේ. එහෙමනම් මේ සමාජ නිමිත්ත පහල කරගන්නකොට තමන් ඕමනාවෙන් කරගන්නේ නැහැ. ඕමනාවෙන් අදිෂ්ඨාන කරන්නේ නැහැ. ස්වභාවිකම වෙරෙන්න දෙන්නට ඕනේ. තමන්ගේ රාජකාරිය හුස්ම රැල්ල සිහිය පිහිටුවා ගැනීම විතරයි. ආස්වාද ප්‍රස්වාද සිහිය විතරයි. එහෙමනම් මේ ආස්වාද ප්‍රස්වාද සිහිය තුළ තමන් විනාඩි 5ක් 10ක් පැයක් දෙකක් ඒ විදිහට සතියක් මාසයක් එක දිගට ප්‍රගුණ කර ගන්නවා නම් අන ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ආලෝක ධාරා පටන් ගන්නවා. ඒ වගේම ඔය කුඩාවට කුඩාවට ආලෝක ධාරා මතුවෙන්න පටන් ගන්නවා වලාකුළු මතුවෙන්න පටන් ගන්නවා. එසේ මතුවලා මතුවලා අවසානයේදී ඊටමත් දීප්තිමත්ව ප්‍රභාස්වරව ආලෝක නිමිත්තක් පහළ වෙනවා. මතක තියාගත යුතු කාරණාවක් තමයි මේ ආනාපානසති භාවනාවේදී ඒ ධ්‍යාන බලය පිහිටාන්නේ ප්‍රතිභාග නිමිත්තත් එක්ක. පටිභාග නිමිත්තෙන් තොරව කෙනෙක් ධ්‍යාන සම්වදිනවා කියනවා නම් එයාට ධ්‍යාන මාත්‍ර පහළ වෙනවා වෙන්න පුළුවන් නමුත් සමාපatti බවට කවදාවත් පත් කරගන්නත් බෑ ඒවා ස්ථිර ධ්‍යාන බවට පත් වෙන්නේ නැහැ එහෙමනම් මේ යම්කිසි කෙනෙකුට ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන උපදවා ගන්නට අවශ්‍ය නම් පටිභාග නිමිත්ත ශක්තිමත් කරගත යුතුයි. එහෙමනම් මේ පටිභාග නිමිත්ත සකස් වෙන්නේ කොහෙන්ද? මේක මේ පිටින් ආපු ආලෝකයක් නෙමෙයි. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික කුසල චිත්තජ රූපයන් සකස් කරගත්ත සකස් උන නිමිත්තක් කියන තමන් තේරුම් කරගන්නට ඕනේ. ඒ කියන්නේ ආනාපානසති අරමුණේ තමන් පැයක් දෙකක් එක දිගට පරිකර්ම කරනකොට අකණ්ඩව පහළ වෙන කුසල්සිත. මේ අකණ්ඩව පහළන කුසල් සිත් වලින් උපදිනවා කුසල චිත්තජ රූපයක්. මේ කුසල චිත්තජ රූපය මුළු ශරීරය පුරාම ගමන් කරනවා. මේ ශරීරය පුරාම ගමන් කරන නිසා තමයි අපට පුදුමාකාර සැහැල්ලුවක්, ප්‍රීතියක්, පස්සද්ධියක් ඇති වෙන්නේ. ඒවා අහසේ පාවෙනවාගේ වැටෙන්නේ. එසේ වැටෙනවත් එක්කම ඒ ඒ පහල කරන චිත්තජ රූපයන් ශරීරය පුරාම ගමන් කරාට ශරීරයෙන් පිටත ගමන් කරන්න බෑ. ශරීරයෙන් බැහැරට එන්නේ නැති නිසා මේ චිත්තජ රූපයන්ගේ තිබෙනවා තේජෝ රූපය. මේ තේජෝ රූපෙට පුළුවන්කම ලැබෙනවා අලුතෙන් උතුජ පරම්පරාවන් බිහි කරන්නට. ඒ උතුජ පරම්පරාවන් බිහි කරාට පස්සේ ඒ චිත්තජ කලාපයන්ගෙන් හටගත් චිත්තජ උතුජ රූප කලාපයන් ශරීරයෙන් බැහැරට ගමන් කරනවා. බහැරට ගමන් කරනකොට ඒ උතුජ පරම්පරාවන්ගේ වර්ණය බාහිර වර්ණයත් එක්ක මිශ්‍ර වෙලා තමයි පටිභාග නිමිත්තක් විදිහට තමන්ගේ මේ හුස්ම රැල්ලත් එක්ක මිශ්‍ර වෙලා පහළවන්නේ. එතකොට යම්කිසි කෙනෙක් මේ පටිභාග නිමිත්ත පහළ වුණාට පස්සේ ඒක නොසැලෙන මට්ටමට අචල නිමිත්තක් බවට පත් වුණාට පස්සේ මේ පහළ වෙච්ච නිමිත්ත ඇත්ත එකක්ද බොරු එකක්ද ආධ්‍යාත්මික సంతාණින් උදව් කරපු එකද බාහිර ආලෝකයක්ද කියලා තමන්ටම තේරුම් කරගන්න අවශ්‍ය නම් තමන්ට පුළුවන් මේ වෙලාවේදී භවාංගය බලන්න භවාංගී කියලා කියන්නේ මේ ප්‍රතිභාග නිමිත්ත තමන්ගේ හදවත දිහා බලනකොට ඊටමත් දීප්තිමත් ආකාරයෙන් හදවත තුළ පහළලා තියෙන ආකාර තමන්ට තේරෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ යෝගාවචරය අර භවාංග සිතත් ඒ ප්‍රතිභාග නිමිත්ත අතර වෙනස අධ්‍යක්ීම් වලින් තේරුම් ගන්න පුළුවන්. ඒ තමන්ගේ හදවතට හිත යොමු කරන අවස්ථාවේදී ප්‍රතිභාග නිමිත්ත ඊටමත් පිරිසුදුව ප්‍රභාසන තිබුණොත් පමණයි අන්න තමන් තේරුම් කරගන්නවා අන්න තමන්ගේ ප්‍රතිභාග නිමිත නිවැරදි ප්‍රතිභාග නිමිත්තක් කියලා. ඊට පස්සේ තමයි මේ යෝගාවචරය ඒ නැවතත් ප්‍රතිභාග නිමිත හිත පිහිටුවා ගන්නෙ. එසේ හිත පිහිටුවා ගන්නකොට අර ස්වභාවික හුස්ම රැල්ලම තමයි ප්‍රතිභාග නිමිත්තත් එක්ක මිශ්‍ර වෙන්නේ. ඉතින් ඇතම් වෙලාවට ප්‍රතිභාග නිමිත්ත ශක්තිමත් වෙනකොට සමහරක් යෝගාවචරයන්ට ඒ හුස්ම රැල්ල තවදුරටත් තේරෙනවා නම් ඒ හුස්ම රැල්ලම සිත තියා ගන්නට ඕනේ. මොකද හේතු හුස්ම රැල්ල මේ ප්‍රතිභාග නිමිත්තත් මිශ්‍ර වෙනවා. සමහරක් යෝගාවචරයන්ට ඒ හුස්ම රැල්ල තිබෙද්දී පටිභාග නිමිත බලවත්ව ශක්තිමත්ව නොසෙල්ලී පවතිනකොට ඒ තුල පැයක් දෙකක් දක්වා හිත පිහිටුවා ගත්තාට පස්සේ ඒ පටිභාග නිමිත තුල හිත පිහිටුවා ගන්නට ඕනේ. එසේන පිහිටුවාගෙන තමයි ඒ ගුරු ඇසුරෙන් අදිෂ්ඨාන කරගෙන ඒ ධ්‍යාන බල පිහිටුවා ගන්නට ඕනේ. එහෙමනම් අපි ඊළඟ දවසේදී ඊළඟ ධර්ම දේශනාවට මේ පටිභාග නිමිත්ත අසුරු කරගෙන ඒ ධ්‍යාන කතාවත් ඒ ආනාපාන සති කර්මස්ථාන ඉතරි මාත්‍රිකා පද ටිකත් විස්තර කර දීමේ බලාපොරොත්තු වෙන් අදට නියමිත මේ ධර්ම දේශනාව තුළින් අපි එකතු කරගත් උදාාරතර කුසල ශක්තිය ධර්ම ශක්තිය පුණ්‍ය සම්භාරය අපි සෑම දිනාට ලොවේ ලෞතුරා සුව පිණිස ඒකාන්තයෙන්ම මේ බුදුසසුන පිහිට කරගෙන සීලාදී ගුණ පිළිවෙත් පුරා ගන්නා ගමන් මේ සමත විපස්සනා භාවනා ආලෝකයේ තුලින් ජීවිත ආලෝකය සකස් කරගෙන මඟඵල පිළිවෙලින් අමා මහ නිවනින් සැනසීම දක්වා මේ පින් කිහිට උපකාර වේවා කියලා අදිෂ්ඨානයෙන් දැන් අපි පුණ්‍යානුමෝදනා මහත්මයා විසින් දෙවියන් සයි සදේවක ලෝකයාට අපටත් පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසීම දක්වා මේ ධර්ම දානමේ කුසලය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියා අපි පුණ්‍යානුමෝදනා කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදාති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විග්‍රහ කෙරෙන ධර්මදේශනා මාලාවේ සතර සතිපට්ඨානයේ කායानुපස්සනාව පිළිබඳවයි අද ධර්මානුකූලව දේශකයන් වහන්සේ පැහැදිලි කර දුන්නේ. උන්වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේ කරන මෙවන් උදාර ශාස්ත්‍රික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය වේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිල් දෙවියන්ගේ රැකවරණයෙන් විදුක් නිරෝගී භාවය චිර ජීවනය ලැබේවා එමෙන් උන්වහන්සේ මෙලොවට බිහිකල මෑණියන් වහන්සේට හැදුවදු පියතුමාටත් මේ පින ඒකාකාරවම පිළිදේවා අද සිකුරාදා රාත්‍රියේ ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළමහත් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය දිගණ සුගත වංශ ස්වාමීන් වහන්සේ. පුරත්මන් ධර්ම දේශනාවට දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනය. සමට සම්මා සම්බුදු සරණයි. රටේ විනාඩි 55යි. රාත්‍රී 9ට ඉදිරිපත් කරන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සිරස්තලයි මේ. ජනාධිපතිතුමා සහ තායිලන්ත අගමැති අතර ද්විපාක්ෂික සාකච්ඡා හෙට. විශ්‍රාම